අද අපි ඉදිරිපත් කරගන්න වෙලා තියෙන්නේ අපි අලින් මතක් කරගත්ත මේ අනිච්ඡානුපස්සී අස්සසීස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී අස්සසීස්සාමීති සික්ඛති කියන පාඩයයි මේකේ කතාන් වෙන්නේ ධම්මානුපස්සනාවේ ආරම්භයයි ධම්මානුපස්සන ආරම්භය වශයෙන් තමයි මේ අනිච්ඡානුපස්සී අස්සසීස්සාමීති සික්ඛති කියන ශ්‍රීමුක දේශනා පාඩේ සම්වත්නාදී ඉදිරිපත් කරන්නේ මේ අනිච්ඡානුපස්සනාව ප්‍රධාන වශයෙන් වඩන්නේ අටාන්තා ප්‍රශ්නා වැටීමේ ප්‍රධාන වශයෙන් වැටෙන්නේ නිත්‍ය සංඥාව දුරු වීමයි. අනිත්‍යවනපස්සන භාවෙන්තෝ නිත්‍ය සංඥාං කජහපු කියලා ඒකට විවරණයක් අපේනවා. සම් කිසි කෙනෙක් මේ සාමීය විදිහට කරනවා. ඒක හිතේ දැන්පත් කරගෙන ඊතාවට ඒ දැක්කෙන උපදේශනෝ කටයුතු කරලා මේ පුද්ගලයා අනිත්‍යවනපස්සන වඩනවා කියනවනම් අනිත්‍යවනපස්සන භාවනා කරනවා කියනවනම් ඒ පුත්‍රයාගේ సంతానගතව ප්‍රවතිච්ච ඉච්ඡ සංඥාව දුරු වෙන ප්‍රමාණයෙන් තමයි වඩන භාවනාවේ ආනිසංස ප්‍රමාණය ප්‍රතිඵල ප්‍රමාණය දක දැන ගන්න පුළුවන් වෙන්නේ. අනේ ඉච්ඡ සංඥාව දුරු වීම නොහැබෑ වෙනසක් ඇති කරන දෙයක් ජීවිතේක. ඒ මොකද අපි උත්පත්තියෙම ක්‍රීඩාවේ ඕනෙම කපේ උත්පත්තියෙම නිත්‍ය සංඥාවක් එක තමයි ජාතක වෙන්නේ. උපදිනකොටම ස්වභාවයෙන්ම නිත්‍ය සංඥා සංඥාව මේ ජීවිතයක් පවත්වන්න සංසාරයක් පවත්වන්න ජාතිය පවත්වන්න ප්‍රවත්න සඳහා ඇතුළතින්ම ලැබෙන දෙයක්. ඒ නිසා අපි චින්තන රටාවක් ඉහාපනේ විවස්ථා ආණ්ඩු ක්‍රම ඔක්කොම හැදලා තියෙන්නේ යම් ප්‍රමාණයකට මේ නිත්‍ය සංඥාව කියන මුලාව පදනම් කරගෙන. ඒ නිසා මේ නිත්‍ය සංඥාව දුරු කරන්න හිතන එක පවා නිත්‍ය සංඥාව දුරු කළ යුතුයි. ඒක ක්‍රමානුකූලව මේ ප්‍රයෝග ඥාන වලින් කළ යුතුයි ආදි වශයෙන් සිටීම පවා ඇත්තටම අර සංඥාවේ ජීවත් වෙච්ච සංතානයකට විශාල මේ පෙරලියක් අත්නාමයක් වඩපත් වෙනවා. අනේ ඉති සංඥාව දුරු කරන්ත මූලික අදහස ඇති කළාත් මේක ක්‍රියාවක් කරනවා කියන එක එක රැකින් එක වරුවකින් එක පාරකින් කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒ සඳහා දීර්ඝ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාවක් කරන්න වෙන්නේ. ඉතින් අපි ඔයිට කලින් සම්බන්ධ වෙලා තියෙනවා බණ අහලා තියෙනවා ඒ කිරිමානන්ද සූත්‍රය වගේ තැන්වල සඳහන් කරලා තියෙනවා මේ භාවනා වලින් යෝගාවචරේ ඒ නිත්‍ය සංඥාව ආදී ඒ සංඥා භාවනා පිටවඳ හැඳීම උත්මේ වශයෙන් නැත්නම් ප්‍රතිපතේ දැනුව වශයෙන්වත් තියා ගැනීම ඒක විතර වස්දා ගැනීම කියන්නේ භාවනාත්මක ජීවිතේ කොහොම පොරොතුනා. ඒ කිරිමානන්ද සූත්‍රයන් සංඥා සඳහන් කරන්නේ ඉදිරික්කේ බිකු ආරඤ්‍යගතෝවා රුක්ඛ මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටි සංචික්කති රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති ඉති පංචසුපාදානස්කන්ධේසු අනිච්ඡානුසංඤී විහෙරති මේ විදිහටයි අනිච්ච සංඥාව පිළිබඳව අනිච්ඡානුපස්සී විහෙරති මෙන්න මේ විදිහටයි අනිච්ච සංඥා සඳහන් කරලා තියෙන්නේ ඒ නිසා අපි මේ අනිච්චතාවය බලන් හදන්න බලන් දැනගන්න පරිේශනාකාරයක් විදිහට මේ පරිශ්‍රණය කරලා ලක් කරන්නේ අපේ ඒක පුද්ගල සංකාණිකත් ආව කන්ද පහයි. මේ අපි ලැබිලා තියෙන රූපය, පටවියාපෝ පියෝගිතේ රූපය, ඒ වගේම දිවිලි අපි පණ කියන බව දැන ගැනීම සඳහා අපිට ඇති වින්දන විඳීම්, ඒ වගේම අපි සංඥාව වශයෙන්, මතක වශයෙන්, සතහන් වශයෙන්, ලේබල් වශයෙන් කියන සංඥා කොටස අපි මතක මේ ගැනීම ඊගාට සංස්කාර වශයෙන් අපි සංස්කරණය කරන හැඩගහන වෙනස්කම් කරන ස්වභාවය හැම කෙනෙක්ම එක එක සංස්කාරයකට විශේෂයි. අනිත් සංස්කාර අපි කියනට මේ ආවේනික සංස්කාර ස්කන්ධේ ඒ වගේම විඥානයේ කියන මේක රූප වේදනා නෙවෙයි මේ වේදනාව මේක රූප නෙවෙයි සංඥා නෙවෙයි ආදි වශයෙන් රූපේ වේදනාවෙන් වේදනාව සංඥාවෙන් සංඥාව සංස්කාරින් ආදි වශයෙන් එකිනෙකා වශයෙන් විදා දක්වන විඥානයේ කියන්නේ මෙන්න මේ කොටස් පහ එක එකක් නිත්‍යයි සුඛයි සුභයි ආත්මයි වශයෙන් ගන්නතර පස්සේ තමයි කෙනෙකුට වැඩිසේ ඒ අන්තකංගට ඇදීම උපාදානයක් සිදු වෙන්නේ. ඒ ඇදීම ගැටීම ඇදීම බැඳීම නිසා තමයි මේ සංසාරේ පැවැත්ම දුකේ පැවැත්ම මේ ඔය අර කලින් කියාපු විදිහට මම මාගේ හදාගෙන, ජීවත් හදාගෙන, රාජ්‍යවන් හදාගෙන, ඊගොල්ලට වැඩ පිළිවෙල වල යන්නේ අර කියන විදිහේ මේ පංච සමන්ගේ පංචස්කන්ධේ ක්‍රියාවත් ආවෝ නිත්‍ය රූප රූප ආත්ම කියන සංඥා හතර නිසා. අනිවාර්යතා සසලසුන් හදුවට හදන අදනේ ගේක. අදන හදන වල මේ සදීව සාකරේ. සෑම බලාපොරොත්තුම තුන් වෙනවා. ඉතින් අර බලාපොරොත්තු හදන වෙලාවෙ නම් තියෙන එකක් දෙකක් තුන් වුණාට උගාරියක් හරියනවා කියන එක තමයි. නමුත් මේ සමීකරණයේ අවසානයේ ජීවිතයේ අන්තිම වෙනකොට සමීකරණයේ සූත්‍ර ප්‍රතිඵලයේ බිඳුව තමයි. ඉතින් ඒකේ ඒ රෝගී ඔක්කොම දානවා. මෙලෝ ඉන්න කට්ටිය තාම හිතාන ඉන්නවා මෙලෝගේ කට්ටියට වැරදිලා තියෙන අපිට හරි අපි නිසා අපි කවදා හරි මේ ධනාත්මක මේ මොනවා ඉතුරු කරගෙන මැරෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට ඉතුරුක් තියෙනවා කියලා. නමුත් මරණ මොහොතේදී පැහැදිලිවම දකින්න වෙනවා බිඳුව තමයි. හැම ගණන් ක්‍රමයකටම උත්තර ලොකු ගණනක් වුණත් බිඳුව වැඩි කරුවාට පස්සේ අවසාන ඵලයේ බිඳුවක්. ධර්මය කියන්නේ ඔන්න බිඳුව වැඩි කරන සමීකරණය තමයි. ඒ නිසා අවසාන ඵලයේ බිඳුව නම් එනදී බලාපොරොත්තු සුන් කරගෙන කපු වතුර ගහගන්න වතුර ගහගන්න ඉසాత බඳගෙන අඬන්න වෙන්නේ නැති වෙන්නේ ජීවිතේ ජීවත් කරන වෙලාවෙදී මෙන්න මේ සංඥා වැඩිම විඥාන් වාසි වගේ මහා කරුණාවති සාස්තුන් වහන්සේලා අනුකම්පාවෙන් අපට මතක් කරලා දෙනවා. ඉතින් එහෙම නැත්තුව බබාලා උරතල් කරන්න වගේ ඉන්නකන් කාපල්ලා දීපල්ලා දෙලි කරපල්ලා කියන වගේ මත මතේ ඉන්න කෙනෙකුට නම් ඔය අනිත්‍යඥාන සම්මරණයේදී මේ සියල්ල පිළිබඳ බවපත් වෙනවා කියන එක අසුබ දර්ශන අවමංගල්‍ය කතා. ඉතින් ඒත් ඒවට කැමති නැත්නම් ඒක ප්‍රශ්නයක් නමුත් යම් කෙනෙක් ඇත්ත ඇත්තට දකින්න කැමති වෙනව නම් ඒක ඥානාන්විත වැඩක් වශයෙන් තමයි පෙනුමට තියෙන්නේ. ඒ කෙනෙමට විතරක් සීමා නොකර ඥානාන්විත බව සාක්ෂාත් කරගන්න අදහසින් අදුරවන්න කැමති නම් ඇති ඇති දකින්න සර්වඥාන්සේ අනුමත කරනවා. මේ අනිත්‍ය සංඥාව පටන් යනිත් සංඥා වඩන්න වෙන මොකක්වත් නෙවෙයි. තමන්ගේම කය, තමන්ගේම වේදනා, තමන්ගේම සංඥා, තමන්ගේම සංස්කාර සහ තමන්ගේම විඥානය පිළිබඳ. එයින් මේ කියලා දැක්කලා තියෙන ආකාරයේ විඥානයාගේ අනිත්‍යතාවය දැකීම ඉතාමත්ම දුෂ්කරයි. ඉතාමත්ම අකමැතියක්. ඒ වගේම තමයි ඒ නිසා අපේ විඥානයාගේ අනිත්‍යතාවය දැකීම උගා දියුණු උසස් භාවනා ක්‍රම හැටියට මම දක්වනවා. භාවනා කළ කෙලපමියස තමයි මේ නාම ධර්ම වල අනිත්‍යතාවය, හිතේ අනිත්‍යතාවය දැක ගැනීම කරන්න සුදුසුයි. නිසා ඒක මුලින් පටන් ගන්න. ඊට සංස්කාර කියලා කියන්නේ විඥානේ පහළ වෙන, හිතේ පහළ වෙන සයිකසික පාටිය. ඒ ප්‍රධාන වශයෙන් චේතනාවට විතර සංස්කාර කියලා කියනවා. ඉතින් අපි චේතනා නිතරම වෙනස් වෙමින් පවතී. ඒ වගේම හැම කෙනෙකුටම මේ පෞද්ගලිකව චේතනාවයි. අපි අත්‍යවශ්‍යම පුද්ගලයා පුද්ගලයා කරන අපේ චේතනාව නිසා. ඒ නිසාම අප කරා පැමිණෙන සෑම සංකීර්ණයකදීම අපි ඒ සංකීර්ණයට මුණ දෙන්නේ අපේ චේතනාවේ ස්වરૂපය අනුව තමයි. ඒක එකම සංකීර්ණයක දෙන්නේ කොහොමද වෙනකොට දෙවිදියකට මුණ දෙන්නේ. මොකද දෙන්නගේ චේතනාව වෙනවා. දෙන්නේ දෙක අපි කියනවනේ ඒ සංකීර්ණ ප්‍රතිකාරයේ දැක්වීමේදී පහදීම මේ චේතනාව ඉක්මනට විවිධ ආකාරයෙන් විචිත්‍රව මෙහෙම නිසා මේ ලෝකේ ආරේ විචිත්‍ර භාවයක් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙදීම අපේ දේවල් අපි සාස්ත්‍රයන් දුම් අපේ කෑම අපේ ගෙවල් අපේ රුචි අරුචිකම් ඉබේ සෑම දෙයකම අපිට නැත්නම් පුද්ගලයෙකුට ආවේනිකව පුද්ගලික ලක්ෂණ තියෙනවා. සාමාන්‍ය පුද්ගලික ලක්ෂණ නැති වුණොත් අපි ඒ කාටද හැඩ ගහ ගන්න. ඒක කාලයක් ඇතුළත කිරීමේ ඒක හැඩ ගහ ගන්න සංස්කරණය කර ගන්න. හැඩ අබුකොන් කපලා පට්ටම් කර ගන්න ලවන්ත වන කාර්ය. අන්න ඒවට අපි කියනවා ජීවිතේ පුරාම දවස පුරාම අපි කරන්නේ මේ සංස්කාර ටික තමයි. මේ ලෝකෙන් ගන්න මොනම දෙයක්වත් අපිට ඒ තරම් පාවිච්චි කරන්න බෑ. ඒක හැඩ ගහන්න ඕනේ වා. ලුණු මිරිස් දාන්න ඕනේ වා. බුම්මලකට දාන්න ඕනේ, රස කර ගන්න ඕනේ. මේ පාළි හැඩ ගහන්න ආදින හැම එකටම සංස්කාර තියෙනවා. අපිට සම්මත ආරම්භක සංස්කාර තමයි. මේ සංස්කාර සියල්ලම සුත්‍ර සීක්‍රේ වෙනස්යෙන් පැවතුන අන්න සංස්කාරෙත් වෙනස්යෙන් පවතින බව තේරුම් ගන්නවා කියන එක දෙවෙනි වෙන්නේ ඉතේ වෙනස් වීම තේරුම් ගන්න පහක. ඒක හරි වෙනස් කරන්න කැමැතිත් නෑ අපි තෝරන කරන්නේ ලෝකේ අපිට ඕන තාකට වෙනස් කරන්න. ඒකයි මේ සංස්කාර සාමයේ තමයි ලෝකේ අන්තිම විලාසිතා මෙච්චර තීක්ෂණ වෙනස් වෙන්නේ. ගෘහ අර්මාන්ත විලාසිතා, ඥාන විලාසිතා මෙච්චර විචිත්‍රත්වයක් තියෙන තාම අපිට ඇත්ත ඒ කාර්යයේ අපිට ගැලපෙන එක අහුවෙලා නැහැ. ඒක තියෙනකන් අපි හැඩ ගහලා හැඩ ගහලා යනවා. අන්න කප්පලේ යට ගන්න වැඩ පිළිවෙල වෙනස් කරන්න උනොත් ඒක පණ යන වැඩක්. බොහෝමත්ම දික්කට පිට පීරි ගෑනේ දුක් වෙන වැඩකට ඒකත් තමයි. නමුත් විඥානේ තරම් අමාරු නෑ සංස්කාර. ඊට සංඥා ස්කන්ධේ සංඥා ස්කන්ධේ තමයි අපේ මතක පොඩි. මේ සංකත මතක පොඩි තමයි අපිට අනගාටුවක් තියෙන අනේ මගේ මතක පොඩියට සමාන තව මතක පොඩියක් ඇතිගෙන මේ ලෝකේ නෑනේ. ඉතින් එහෙම කෙනෙක් හම්බ වෙනකන් අපි පුළුවන් තරම් බැරුව හදනවා Taman විරුද්ධ හැටියට. සිත්ේ හදනවා Taman විරුද්ධ හැටියට. ඒ කියන්නේ විස්තර හදනවා මේ මතක සතහන් එක සමාන වෙන පුද්ගලයා හඳුනන්නේ කවදාකවත් හඳුන එකක් නෙමෙයි. මේ මතක පොඩිය තනිනා ස්කන්ධය ඒ තරම්ම එකිනෙකා වෙනස් වෙනවා වගේම අපිට නොදැනුණාට එක්කෙනෙකුගේ සංඥා වාසින් පිටස්නේ පිටස්නේ වෙනවා. මේක වෙනස් වෙන බව දැක්කම කනගාටුයි. නමුත් ඒක සත්‍යයක්. ඒක බැලගත යුක්තයි. ඒක දුරෝතියට භාවනා කරනකොට පැහැදිලිව පේනවා අපේ ඌදනේ කියලා අපිට කරන්නේ ඔය සංඥා පොඩියක් තමයි. ඔක එන කොටත් දිනාපු එකක් විතරයි අපි තේරවාද උදාහරණ උගන. ඊට පස්සේ මේ කාර්යීයයක් පුරාම ඔය සංඥා පොඩිය පොඩි පොඩි වෙනස් කමවලක් සිදු වෙනවා පරිණාමයක් සිදු වෙනවා. ඉතින් ඒ ටික තමයි අපි බඩතුලේ සංගවාදන පැකගෙන ඉන්නේ. මේක අනිත්‍ය දෙයක් බව තේරුම් අරගන්න කෙනෙක් අනිත්‍ය බව සංඥාවකින් ගන්න එක බොහෝම දුක් කරක්. අමාරුයි. නමුත් සංස්කාරවල තරන්න අමාරුයි. ඊට පස්සේ ඊට ගොරෝසු දෙය තමයි වේදනාව. සතු වේදනාවට කැමති බව ප්‍රඥාණයේ හැටි. නමුත් දුක් වේදනාව තමයි වැඩිපුර ලැබෙන්නේ. මොකද ඒක අතරම තියෙන දෙකටම නැතිව ගමන් කරන අදුක්කමසු උපේක්ෂා වේදනාවක්. ඉතින් මේ වේදනාවට වශයෙන් දුක් වශයෙන් අදුක්කම දුක් වශයෙන් තිබුණට ඒවා තේරම එනම් පිටිර කියන මේ සංසාරේ පවතින සාක් වේදනා තේරම සම්නි කර දුක් දුක වශයෙන් කරවතර. ඒක උන්වහන්සේ කරුණ දක්වන්නේ හේතු දක්වන්නේ සැපනම් සැප බව හැබෑව නමුත් කවදාකවත් සැප වෙනස් නොවී පවතින නිසා සැපේ වෙනස් වීම දුක නිසා සැප කියන්නේ සම්පූර්ණ දුකින් කරන්නේ දුක නම් ස්වභාවයෙන්ම දුකයි ඊට අමතරව තියෙනවා මේකට ඒක ඒ කාලෙන් පවතින්නේ නැති ප්‍රශ්නයක් ඒ නිසා දුක දුක අතික්‍රම සුඛ වේදනාව නිතරම වෙනස් වෙමින් පවතී අපතේ දෙනවා ඒක දුකට දෙනවා ආය අතික්‍රම සුඛේ දෙනවා මේ නිමේ වෙනස් වෙන පෙරලන බව නිසාම සැප දුක් අදුක්කම දුක් කියන තේරම දුකක් ඇති නමුත් ඒවා සියල්ල කීම සංසිඳීම වේදනාවන්ගේ සියල්ල සංසිඳීම කත පුරා සුඛයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් කියලා දේශනා කරන ඉන්ටර්නෙට් එකකට කියනවා නිවනය නැත්නම් අවේදිත සුඛය කියන්නේ. එහෙම නැත්නම් කියනවා මේ ලෝකේ තියෙන මේ සෑම සුඛයකම කියනවා ගුල්ලු ගහපු ගැතියක්, පොල් ගැතියක්, සුඛයක්, කොම්බයක්. ඒ මොකක්ද? ඒක විදිහකට අර සංඥා තරම් සංස්කාර තරම් විඥාන තරම් ගැඹුරු නෑ සාමාන්‍යයෙන් ගැට ගන්න පුළුවන්. ඒක ආරාධනාවක් තියෙනවා. ඊටත් වැඩිය හොඳටම වෙනස් වෙන බව දැක ගන්න පුළුවන්. අත්කාල කියන්න පුළුවන්. මනලා කියන්න පුළුවන් තමයි රූපස්කන්ධය පිළිබඳව වෙනස් වෙන ස්වභාව. අනිත්‍යතාව. ඒක තමයි සාමාන්‍යමය ආගමන රූපෝ කරනවට කායන ප්‍රශ්නාවකින් අපි ආස්වාද ප්‍රසආසය ඇත්තව ආස්වාද ප්‍රසආත වායෝ පොත්හබ ධාතුවේ ඇති ස්වභාව දැක ගන්න ඉතිේම තේරෙයි. සින්දින ඇතුලින් භාවනාදී සින්දින ඇතුලින් ඇතුලින් විදිහට වෙනස් වෙන ස්වභාව කියන සාහිත කර්මස්ථානයක් දෙනවා. ආත්මා කරන වංගෙන් දක්වන දක්වන වමට භාවනා කරන්න පුළුවන්. වෙනස් දැක ගන්න පුළුවන් වෙනස දැක්කේදී වෙනසට අවධානය යොමු කරන භාවනාව තියෙනවා. කර්මස්ථාන භාවනාව තමයි ඒක නිසා දෙන්නේම රූප කර්මස්ථාන. ඉන්නේ රූප කර්මස්ථාන කියන්නේ ආධ්‍යාත්මික වූ ආගමික වූ පටිච්ච එහෙම නැතුව රූප පිළිබඳව බාහිරයට යන මේ විද්‍යාවට කරන භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව කරන්නේ රූපයක් පිළිබඳව ඉතින් එක වෙන් කරගෙන හඳුනන්න උත්සාහ කරන එක. මේ භෞතික විද්‍යාව ආරම්භක යුගයෙන් අවුරුදු 20ක් විතර පරිණිත හදලා ඒ කාලේ මේ ලෝකේ තියෙන දේවල් අරයන් මෙයා වෙනස්, මෙයා වෙන මෙයා වෙනස්, මෙයා ඊට වඩා අද වෙනස් කියලා ඒ පාට විපස්සාරගෙන මේ වගේ අනිකුත් පටවිද පස්සේ ආපෝ කොටසෙන් තේජෝ වායෝ කොටසෙන් වෙන ඉතිරි ලක්ෂණ තෝරන්න පටන් අරගත්තා. ඊට පස්සේ වායෝ කොටස. ඊට පස්සේ තේජෝ කියන උණුසුම. ඊට පස්සේ ආපෝ කියන ද්‍රව. නිසා ගන්න ද්‍රව වායු කියන පුස්තකින් නිකුත්. ඊට පස්සේ දැන් තර්මල් ෆිසික්ස් කියලා උණුසුම සාමාන්‍ය විස්තර මේ තුනේ විතරිනා වෙන හැටි වෙනම විශේෂ ධාරාවක් තියෙනවා. ඉතින් අපි හොයන හොයන යනකොට මෙන්න කියන ආසියාතික ආගමික තමන්ගේ කය පිළිබඳව හොයාගෙන යනකොට බාහිර වූ අසලියාකෝ තේජෝ වශයෙන් බාහිර අවස්තිය හොයාගෙන යනකොට යම් තැනක මේ අධ්‍යයනය නැත්නම් මේ ගවේෂණය වස්තු කඩ කඩ වෙන් කරමින් සියුම් කොටස් වලට යොමු කරන පැත්තට ගියොත් සියුම් භාවය 100ට 100ක් ගියොත් ඉතුරු වෙන්නේ 100ට 100ක් අනිත් එක. සියුම් භාවය වෙනකොට ඝන භාවය. සියල්ලම පොඩි වශයෙන් දැක්කම පේන්නේ තියෙන්නේ එක තැනක්. මේ මහා පොළව ගත්තහම ඒක වෙන්නේ සත්‍යම උපදිනා නැරෙන්න ආ වූ ස්ථිර ග්‍රහ වස්තුවක් වගේ. ඒක නිසා ඒවා කොහොම කයි පවතින නැත්නම් කල්ප ගණන් පවතින වස්තු වශයෙන් කලගන්න යෝගපදනම් කරගෙන තමයි ඒක ධර්ම හදාගන්නේ. ඒ වගේම ග්‍රහ ලෝක චක්‍රාවාත සූර්යයා බොහොම ස්ථිර වස්තුවක්. මේ මහා පොළවේ ඇතුළේ තියෙන කිසි කොටසක් කරගන්න. ඒක තවදුරටත් කුංචු කුංචු කොටස් වලට ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන විදිහට ඒ ඇතුලේ තියෙන කටයුතු ප්‍රශ්නෙන් කියනවා නිය බක් කියන කොටස මේ සමාධි ශක්තිය ශක්තියෙන් කරනවා. නැත්නම් එළියේ තියෙන ගස් ගල් ගංගාලතිර මුසුම යාසේ වගේ දෙයක් ඒ අන්වේක්ෂ ඉලෙක්ට්‍රෝනමික්ස් වගේ කරාන් කරාන් යනකොට ඒක මේ පුදුමාකාර සීයෙන් ඉන්න පටන් අර ගන්නවා. ඉතින් කඩින් කඩින් යන්නේ යන්නේ. ඒ නිසා ඉස්ලාම ඕකේ අනු හොයාගත්තා. අනුව තමයි හදන්න පුළුවන් අන්තිමේක කියලා ඔතනින් තමයි භෞතික විද්‍යාවේ කුණිය වැටුනේ. නමුත් ඊට පස්සේ පරමාණුකට. අණුවක් ඉස්තිරව පවතින ගුණයක් වුණාට ඒක තවත් කඩන්න පුළුවන් පරමාණු. අනුමානයට කරුවට පස්සේ ඒක ඉස්තර ඉස්තර නෑ. ඒ වෙනස් වෙන සුළුයි. තව දේවල් එක පටලගෙන සුළුයි. ඒ පරමාණුව අණු අණුවාදේ කඩලා ගන්න. නමුත් පරමාණු ඉස්තිර සාරජයක් වශයෙන් මූලික දෙයක් වශයෙන් ගන්න දෙන්න තමයි මනින්ද පටන් ගන්න. ඊට පරමාණු දෙකට කැටම තුනට කැටම ගුණයක් කියකිරීමක් තියෙනවා ඉලෙක්ට්‍රෝන කියලා කියනවා මේක පාටිකල්ස් වෙනවා ක්‍රක් වෙනවා කඩන කඩන කඩන ගිහින් මේ නැති ඉකේ තමයි ඒක තවදුරටත් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් වල කඩන ගියාට පස්සේ ඒකෙම ගුණයක් තිබුණාට ඒ ගුණොත්ල ද්‍රව්‍යාත්ම භාවයක් නෑ ශක්ති සිදුති ඒකේ ස්ථිරව පවතින තනක් නේද සීයෙන් අතිසාගන්න බැරි වේගයක ඉලක්ක වෙනවා ඒ වගේම න්‍යක්තිය කිව්වට එතන න්‍යක්තිය කියන ඉස්තිරෝ බව දෙන මැද ඇක්සල් එකක් වගේ දෙයක් ධ්‍රවයක් නෑ. ධ්‍රව කතියක් ඇති. මේ ධ්‍රවයක් නැති වුණාට ඒක වටේ ඉලෙක්ට්‍රෝන කරගෙන අපි හිතනවා න්‍යක්තිය නැතිලා තියෙනවා. නමුත් න්‍යක්තිය කරන්නේ. ඊට පස්සේ කඩාන කඩාන ගියපස්සේ මේ ද්‍රව්‍යය කියන්නේ අද්‍රව්‍යමය වූ ශක්ති කුංචි කියලා තේරුම් ගත්තට පස්සේ ද්‍රව්‍ය අද්‍රව්‍යමය වුණා අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමය වුණා කියන උත්පන්න භෞතික විද්‍යාව පද වෙනවා. ඉතින් එහාට භෞතික විද්‍යාව කියන්නේ ශාස්ත්‍රයේ ඉදිරියට යන්න බැරි බව මේ විද්‍යාඥයෝ හොඳටම දැනගත්තා. නමුත් ඝන වශයෙන් කොට පොඩි වශයෙන් කලාප වශයෙන් අවතින දේවල මේ අවුරුදු 200 රුපියල් ගියාපු දේවල් තාම වැඩ ගන්න. තාම අඳටත් යන. තාම අඳහට ලෝකෙටත් යනවා. බලාපොරොත්තු කියලා. අඳහ ලෝකේ ජනපද ඇති කරගන්න. ආම්බි විද්‍යාගාර ඇති කරන්න පුළුවන්. බලාපොරොත්තු කියන ඒ ඔක්කොම අර ගොරෝසු කප්පි. පොඩි වශයෙන් කලාප වශයෙන් ඝන වශයෙන් ගත්තොත් අර පතරම තියෙනවා. නමුත් මේක අදිටිය සාක්ෂින් තමයි යොදලා ගන්නකොට හැම ඝනියක්ම කඩ කඩ කඩ කඩ යනකොට පුදුමාකාර විදිහට කැඩීම වැඩි වෙන්න වැඩි වෙන්න කුංචි වෙන්න කුංචි වෙන්න කියුම්ෙන් කියුම්ෙන් ඒකපත් ඉස්තිරතාවය ස්ථානයක් වශයෙන් එක තැනක නතර වෙන ගතියක් හෝ ඒක නැත්නම් ද්‍රව්‍ය අද්‍රව්‍ය අතර වෙනසක් හෝ නැති නිසා අද හරි අසරණ භාවයකට පත් කරලා තියෙනවා සාහිත්‍ය විද්‍යාව ඒ පැරණි භෞතික විද්‍යාව කියලා කියන අලුත් භෞතික විද්‍යාවට ක්වොන්ටම් විද්‍යාව අනුව ඒක නව භෞතික විද්‍යාවට පත්වනට පස්සේ හැදි ගැටි යන්න පටන් ගන්නවා කියන්නේ පරිවර්තනාන්තයේ විදිහින් දේශනා කරපු අනිත්‍ය ලක්ෂණය ඒ කුංචි කියන කොටසල පේන්න පටන් ගැනීම නිසා අද අලුතෙන් අලුතෙන් කෙරෙන පරීක්ෂණවල නිරීක්ෂණ අර්ථකථන දෙන්න හැරෙන විද්‍යා කොටස් වලින් බැහැලා. ඒක කවදාකවත් මෙහෙම ප්‍රශ්නක් ඉස්තර වෙලා නැහැ ඒක දුන්නේ ඊට පස්සේ කොටස ඉස්තරක් ආපෝ කොටස් වල ඉස්තරක් නම් ගන්නකොට පාඨවි ආපෝ වෙන තුනක් ආපෝ තේජෝ වෙන තුනක් ඔක්කොටම මුදේ ප්‍රබල ශක්තිය ඒ ශක්තිය ඒ තේජෝයි බවට වෙනස් වෙන්නේ බලන්නගේ රුචි අරුචිකම් අනුවයි කියනකොට අමුතුම තැනකට තමයි අපි පස් වෙලා තියෙන්නේ මූලික ශක්තිය පාඨවි වශයෙන් බලනවා නම් පාඨවි මුසු කුච්චලේ පාඨවි වශයෙන් බලනවා ආපෝ ධාතුවක් ඥානාවක් ඥානාවක් ඇති වෙන එක ආපෝ ධාතුවක් වශයෙන් බලනවා පුරුෂත්වයක් වශයෙන් දකින්න තේජෝ ධාතුවක් වශයෙන් දකින්න සංඥාවල් ඇතියත් ඒ පැත්තට ගන්න. ඒක නිසා අන්තිම දෙයක නිරිගුවක් වගේ මුවායක වතුර වශයෙන් දකින්න ප්‍රඥාවන්තයා දකින්න වතුර නැතිකම නිසා සිත්ති ධාහින් ඇතිවෙච්ච නිරිගුවක් වත්. ආනි නිරිගු සූරකට ආකට පස්සේ අනිත්‍ය සංඥා පිළිබඳව ගන්න. ඉන්දියෙන් ඇටලා වගේ සාහිත්‍ය දාලා බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා සර්වඥ දේශනාවේ තියෙන සාමත්ව පරිණි ධර්මයේ අන්විෂ්ණ අලුත් උපකරණ වලින් බාහිරවස්තු විද්‍යාව පිළිනොත් අන්තිමට පටන් ගන්නවා. මේ සංසිද්ධියම මෙතනින්ම ආරෝපණය කරන්න පුළුවන් අපි ගන්න මූල කර්මස්ථානේ නැත්නම් ආයන ප්‍රශ්නකට ආවනාවේ මේ විපස්සවාදයේ සාමු අපි තේරවාදයේ විපස්සවාදයක් කියලා. අපහසුතාවයි. අපි මුළු කය අරගෙන සිත්පොත්තාපරකට. සීතාලෝ මානකාසංසාරෝ මන් පන්නාරු අත්ති අත්ති නිජවක්ඛ ආදයන් වශයෙන් ඒකට ඒකට විස්සයි. ඊට පස්සේ මේ පිටක් දුන්නා ආදිවාසී ද්‍රව කොටස් 12යි 31ක් ඊට පස්සේ වායු කොටස් හතරකට කරනවා තීජු කොටස් මේ අපි වායු කොටස් හයකට කරනවා තීජු කොටස් හතර ඔක්කොම කොටස් හතරක් කරනවා අතන දෙකට කරන බැලුවට පස්සේ ඔන්න එක එක කුංචි කුංචි කොටස් අන්නේ කුංචි කොටස් වලින් අපි භාවනාවට ලක් කරන්නේ ඉස්සම මේ අසා